ගුරුවදන් සිසුමුවින් සුසරවන සුගත පද විවරණ වැඩසටහනට වෙනදා වගේම සුපුරුදු ලෙන්ගතුකමින් ආයු බොහෝ වේවා කියලා අපි ඔබව පිළිගනු ලබනවා. අපට හිටිය පරම පූජනීය මහානායක ස්වාමින් වහන්සේ නමක් මහාචාර්ය අතිපූජනීය රේරුකාණේ චන්දවිමල නායක ස්වාමින් වහන්සේ. උන්වහන්සේ විසින් රචනා කරනු ලැබූ ධර්ම විනිශ්චය කියන දහම් ග්‍රන්ථය පිළිබඳව අර්ථ විග්‍රහයන් ඉදිරිපත් කරගෙන එන ගමනක් තමයි මේ අපි මේ ගෙවාගෙන එන්නේ. ඒක ඔබ අප හොඳින්ම දන්නවා. අපේ පසුගිය වැඩසටහන් මාලාව තුළ අප මේ පිළිබඳව බොහෝ සාකච්ඡාමය වැඩසටහන් කරුණු ඉදිරිපත් කරගනු ලැබුවා. ඒ සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ දේශකයන් වහන්සේ වැඩමවා වදාරා සිටිනවා අදත් අපගේ සියස මැදිරි පරිශ්‍රය වෙත. උන්වහන්සේ අපට බෞද්ධ සමාජයට ඉතාමත් වටිනා කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් වටිනා සංඝ රත්නයක්. ඉතින් අපි උන්වහන්සේව පාද නමස්කාර පූරකව පිළිගෙන ඉඳිමු අපගේ දහම් සාකච්ඡා මණ්ඩපයේට. නම් කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව අපි පාද නමස්කාර පූරකව අපේ වැඩසටහනට පිළිගනු ලබනවා. පසුගිය වැඩසටහන් මාලාව තුළ සුපින්වතුනි අපි සාකච්ඡා කරගෙන ආව මේ දහම පිළිබඳව ධර්ම විනිශ්චය කියන ග්‍රන්ථය ඇසුරෙන් සාකච්ඡා කරගෙන වැඩසටහන් මාලාවල අලුත් පියවරක් ලෙස අලුත් සංදිස්ථානයක් ආරම්භ කරන්නයි අද අපි සූදානම් වන්නේ. බෞද්ධයෙක් වුණහම බෞද්ධයෙක් වෙන්නට අපිට මූලිකව අවශ්‍ය කරන දෙයක් තමයි සරණ සීලය. එතකොට ඒක ගිහියෙක් හෝ වේවා පැවිදි භික්ෂුන් වහන්සේ නමක් හෝ වේවා මේ සරණ සීලය කියන්නේ බෞද්ධයෙක් වීමේ මූලික අඩිතාලමක්. අවසරයි අපේ ස්වාමින්වහන්ස. මේ බෞද්ධයෙකු වීමට මේ සරණ සීලය කියන කටයුත්තේදී අපි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ආදී පාඨ භාවිතා කරනවා. මම දැනගන්නට කැමති අපේ ස්වාමින්වහන්සේ මේ පාඨවල තේරුම කුමක්ද? මොකක්ද අපේ ස්වාමින්වහන්සේ මේ සරණ සීලය කියන්නේ? අවසරයි අපේ ස්වාමින්වහන්සේ. තෙරුවන් සරණයි හැම දිනාටම තාමත්ම වැදගත් ප්‍රශ්නයකින් අද දවසේ අපි මේ සුගත පද විවරණ වැඩසටහන ආරම්භ කරන්නේ. ඇත්තටම මේ තෙරුවන් සරණ යාම කියන කාරණය නිතරම සෑම බෞද්ධයෙක් විසින්ම නිතර කතා බහ කරන නිතර යෙදෙන කරුණක් වුණාට ගොඩක් දෙනාට ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙන බව පේන්නේ නැහැ. එහෙමයි. ඒ නිසා මේ කාරණේ අපි සාකච්ඡාවට ගත් එක ගොඩක් වැදගත් වෙනවා. අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවෝ ධර්ම විනිශ්චය ග්‍රන්ථයේහි 21 වෙනි ප්‍රශ්නය හැටියට මේ කාරණේ පිළිබඳ විවරණයක් කරනවා. අපි උන්වහන්සේගේ ධර්ම ග්‍රන්ථයේ තියෙන කාරණයට අවධානය යොමු කරලා ඊට පස්සේ ඒක විග්‍රහ කරගන්නට උත්සාහ කරමු. එහෙමයි. බුද්ධං සරණං ගච්ඡාමි යනාදී පාඨවල නියම තේරුම කවරේද කියන ප්‍රශ්නය තමයි උන්වහන්සේෙහිදී විසඳන්නේ එක් එක් වචනයකින් කියවෙන්නේ එක් අර්ථයක්ම නොවේ සමහර වචන වලින් අර්ථ දෙක තුන කියවේ සමහර වචන වලින් 7 8 10 12 කියවේ වචනයකින් කියවෙන අර්ථය සලකා ගත යුත්තේ ඒ වචනයේ යෙදී ඇති තැනේ සැටියට තැනට ගැළපෙන පරිද්දෙන් ගච්ඡාමි යන වචනය බෙහෙවින් යෙදෙන්නේ තනකින් තනකට යාම නැමැති අර්ථය දැක්වීම. සරණ සමාදානයේ ඒබඳු යාමක් නොවන බැවින් තනකින් තනකට යාම නැමැති අර්ථය බුද්ධං සරණං ගච්ඡාමි යන මෙහි නොලැබේ. බුද්ධං සරණං ගච්ඡාමි යන පාඨයේහි ගච්ඡාමි යන වචනයෙන් කියවෙන්නේ දැන ගැනීමය, පිළිගැනීමය, සේවනය කිරීමය, භජනය කිරීම යන අර්ථයයි. බුද්ධං සරණං ගච්ඡාමි යන පාඨයේ තේරුම බුදුන් වහන්සේ පිලිසරණක් කියා දැනගනිමිය සලකා ගනිමිය සේවනය කරමිය යනුයි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දෙක්හි තේරුමත් එසේ සලකා ගත යුතුයි එහෙමයි දැන් එතකොට මේ pāli වාක්‍යයේ දිලා තියෙන ආකාරය අනුව තමයි අපිට සමහර වෙලාවට ඊතරම් පැහැදිලි අදහසක් මේ තුල ගන්න අපහසු වෙන්නේ ඒ නිසා මහානායක හන මෙහිදී පැහැදිලි කරනවා මේ ගච්ඡාමි කියන වචනය සාමාන්‍යයෙන් විවාහාර වෙන්නේ යනවා කියන අදහසට තනකින් තනකට යනවා කියන අදහසට නමුත් මෙහිදී ඒ අදහස නෙමෙයි මේ යෙදලා තියෙන තන අනුව පිලිසරණ කොට ගන්නවා පිහිට කොට ගන්නවා ප්‍රතිෂ්ඨාවක් හැටියට පිළිගන්නවා කියන අදහස තමයි ඒ ගච්ඡාමි කියන වචනේ අර්ථවත් වෙන්නේ. එහෙමයි. එතකොට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේව මේ ලෝකයේහි අපට නිර්වාණ අවබෝධය පිණිස ප්‍රධාන පිළිසරණ හැටියට මම පිළිගන්නවා. දැන් මේකෙදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන හුඟක් දෙනා කල්පනා කරනවා දැන් බුදුරජාණන් වහන්සේ සරණ කරගත්තාය කියලා කියන්නේ අපිට හැම දෙයකටම බුදුහාමුදුරුවන්ගේ සරණ තමයි තියෙන්නේ එතකොට ඒ කියන්නේ දැන් අපි හිතමු Tamanට ලෙඩක් හැදුණා. සමහර ලෙඩට බෙහෙත් ගන්නේ නැතුව මට අපි අපිට තෙරුවන් සරණ තියෙනවා. ඒ නිසා මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ ඊළඟට අපි හිතමු මොකක් හරි අනතුරුදායක තත්ත්වයක් පිළිබඳව ගම් වතුර ගලන නාය යන එහෙම කාරණයක් පිළිබඳව අනතුරු ඇඟෙව්වොත් සමහරු කියනවා නෑ ඉතින් අපි තෙරුවන් සරණ ගිහිල්ලා අපි හොඳට ගුණ දහම් වඩනයි අපිට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ අන්න ඒ වගේ ටිකක් අවිචාරවත්ව අගතිගාමී ස්වරූපයෙන් මේ පිළිබඳව කල්පනා කරන අවස්ථාව අපිට පෙන්වනවා. එහෙමයි. එතකොට අපි තේරුම් ගන්නට ඕන බුදුරජාණන් වහන්සේ සරණ කරගන්නේ අපිට මේ හිසේ කැක්කම හොඳ කරගන්නටවත් අසනීපයක් සනීප කරගන්නටවත් එහෙම නැත්නම් අර ජල ගැල්මෙන් නාය යාමෙන් සුලි කුණාටුවෙන් බේරෙන්නවත් කියන ඒ වගේ ප්‍රාථමික කාරණා සඳහා නෙමෙයි. අපිට තෙරුවන් සරණ ගිහිල්ලා අපි ප්‍රතිපත්තිගරුකව කටයුතු කරනකොට අනතුරු වළක්වා ගන්නට අපි කරන කුසල් දහම් අපේ ප්‍රතිපදාව අපේ අදිෂ්ඨානය අපේ සත්‍යක්‍රියාව ඒවෙන් යම්කිසි සහයක් ලැබෙන්නට පුළුවන්. නමුත් අර අපිට වළක්වා ගත හැකි දේවල් අපි වළක්වා නොගෙන නෑ මට තෙරුවන් සරණ තියනවා කියලා කල්පනා කරනවා නම් එතන තියෙන්නේ පටලැවිල්ල. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මුගලන් හාමුදුරුවන්ට හොරු තැළුවා. එතකොට උන්වහන්සේ රහතන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ හිටියා. ඒතර බුදුහාමුදුරුව වැඩි නෑනේ උන්වහන්සේට හොරතලන එකෙන් වළක්වගන්න. එහෙමයි. ඒ වගේම තව අවස්ථාවක සඳහන් වෙනවා සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය හාමුදුරු නම තාමනේර හාමුදුරු නම සරියුත් හාමුදුරන්ට උදරාබාධයකට ප්‍රතිකාර කරන්න බෙහෙත් පැලෑටි ටිකක් හොයන්න ඒ කිට්ටුව තියෙන වනාන්තරයකට උදෑසනම පිටත්. එහෙමයි. උන්වහන්සේ පාත්‍රෙත් අරගෙන පිටත් වෙලා ගිහිල්ලා බෙහෙත් පැලෑටි හොයන අතරතුරේ පෙර දින රාත්‍රියේ රාජ මාලිගාවට පැනපු එක්තරා හොරෙක් රාජ භාණ්ඩාගාරයෙන් රන් රිදී මුතුමැණික් ආදිය සොරාගෙන මේ තරත්තා නික්ම යනකොට රාජපුරුෂයෝ ඔහු පසුපස හඹායි. එතකොට හොරෙක් කියන සංඥාවෙන් යනවා මිසක් කෙනා කවුද කියලා රාජපුරුෂයෝ හරියට හඳුනාගත්තේ නැහැ. දැන් මේ විදිහට අර හොරා දුවගෙන යනකොට මේ වනාන්තරයේ මැදින් තමයි ඔහු දුවගෙන යන්නේ. එහෙමයි. ඊට පස්සෙන් රාජපුරුෂව හඹාගෙන එනවා. දැන් මෙතනත්තා උපායශීලීව කල්පනා කරනවා කොහොමද මේ රාජපුරුෂයන්ව මග හරින්නේ. එතකොට එතනත්තා දකින්න අර පොඩි හාමුදුරුව උදෙම පැමිණි නිසා උන්වහන්සේ මූණකට සෝද ගන්නට ඒ වනාන්තරයේ ඇතුළේ තිබිච්ච ජලාශයක් ළඟට ගිහිල්ලා පාත්‍රයේ ගහක් යට තියලා උන්වහන්සේ මෝදෝවණේ අර හොරා එක්සැනින්ම මේ පාත්‍රය දකිනකොට ඔහුට අදහසක් ආවා. ඔහු ඉක්මනට පාත්‍රය විවෘත කරලා අර රන් රිදි ආදී හොරකම් කරගෙන ආපු ටික පාත්‍රය ඇතුළට දාලා ඔහු සැඟ වුණා. ඊට පස්සේ රාජපුරුෂෝ දුවගෙන ආව අඩි සලකුණත් එක්කලා එනකොට මේ පාත්‍රේ ළඟට අඩි සලකුණු තියෙනවා. එතකොට බලනකොට ගහයට පාත්‍රය තියෙනවා. ඊට පස්සේ විවෘත කරලා බලනකොට අර රාජ භාණ්ඩාගාරයෙන් හොරාගත්තු රන් රිදි ආදී එහි තියෙනවා. එහෙමයි. ඊට පස්සේ වටපිට බලනකොට හාමුදුරුව මූණකට සෝදගෙන එතනට ආවා කාගේද මේ පාත්‍රය කියලා ඇහුවා මගේ කියලා කිව්වා එහෙනම් එන්න යන්න කියලා හාමුදුරුවොත් එක් කරගෙන ගියා රජමාලිගාවට ගිහිල්ලා රාජපුරුෂයෝ කෙලින්ම රජුරවන්ට ඉදිරිපත් කළා මෙන්න හොරා මෙන්න රාජ භාණ්ඩාගාරයෙන් හොරකම් කරපු භාණ්ඩ දැන් අද කාලේ වුණත් අපට පේනවානේ සමහර නිලධාරීන් ඒ වගේ අර සාධාරණ පරීක්ෂණයක් කරනවා වෙනුවට ඒගොල්ලන්ට නැත්තේ අර ඇපෙන් ගැලවෙන්න වගේ කොහොම හරි වරදක් කළා නම් ඒකට කාව හරි අල්ලලා තියන්න තමයි සමහර නිලධාරීන් උත්සාහ කරන්නේ හැමෝම නෙමෙයි එහෙමයි ඉතින් අර පිරිසත් ඒ වගේ දැන් මේකට කෙනා කවුද කියලා පැහැදිලිව හොයන්න අවශ්‍යතාවයක් නැහැ භාණ්ඩ ටික හම්බ වුණා එතකොට පාත්‍රයේ අයිති කෙනා මේ හාමුදුරුවයි කියලා ඉදිරිපත් වුණා. ඒ නිසා මෙන්න හොරකම් කරපු කෙනා මෙන්න භාණ්ඩාගාරයේ භාණ්ඩ ටික කියලා කෙලින්ම රජුරවන්ට ගිහිල්ලා දුන්නා. රජුරුවොත් ඒ පිළිබඳ ਵਿਚාරයක් කළේ නැහැ. වහාම උල තියලා මරන්නට කියලා නියම. එහෙමයි. ඊට පස්සේ දැන් පොඩි හාමුදුරුවන්ව උල තියනවා. අර සාමනීර හාමුදුරුවා. පස්සේ සරියුත් හාමුදුරුව බලනවා පොඩි හාමුදුරුව මොකද ප්‍රමාද කියලා. බලනකොට උල තියලා. ඊට පස්සේ වහාම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ සිද්ධිය කියනවා. කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ එසැනින්ම 이르දියෙන් අර පොඩි හාමුදුරුව වැඩ ඉන්න තැනට 이르දියෙන් වඩිනවා. වැඩලා දැන් බුදුරජාණන් වහන්සේගේ ශක්තියත් එක්කලා බුදුහාමුදුරන්ට මොනවා කරන්න බැරිද? මේ අවස්ථාවේදී ඕනනම් උඹ සම්පූර්ණයෙන් අතුරුදහන් <laughs> කරන්න තිබ්බා. ඕනනම් උල උඩ හිටපු හාමුදුරුවෝ අරගෙන විමින් තියන්න තිබුණා මේ කටුවකින් හීරුණු තරම්වත් පීඩාවක් ඇති නොවන හැටියට. එහෙම නැත්නම් උන්වහන්සේ නෙමෙයි මේ හොරකම කළේ කියලා බුදුහාමුදුරන්ට ඕනනම් ඒත්තු ගන්නන්න තිබුණා. එහෙම නැත්නම් රජුරවන්ට කරුණු පහදන්න තිබුණා ඔබතුමා මේ වැරදි තීරණයක් ගත්තේ කියලා. ඒ මොකක්වත් කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ මොකක්වත් කරන්නේ නැතුව අර පොඩි හාමුදුරුවන්ට පැහැදිලි කරලා දෙනවා ඔබ වහන්සේට මෙහෙම උල උඩ ඉඳගෙන නැසෙන්නට සිද්ධ වුනේ කුමක් නිසාද? පෙර භවයක කරපු අකුසල කර්මයක්. ඒතර සතෙකුට අර කටුවකින් මැස්සෙකුට පිටිපස්සෙන් ඇනලා අනිත් පැත්තෙන් මතුවෙන හැටියට එතකොට ඒකෙන් ආස්වාදයක් ලබලා. එතකොට ඒ සතා අර විදිහට අර කටුවෙන් ඇනලා ඒ ඝාතනය කළේ යම්සේද එතකොට මේ භවයේ ඒ කර්ම ශක්තිය මතුවෙලා මතුවෙලා එවෙදී උන්වහන්සේට මේ උලේ ඇමිනිලා අපවත් වෙන්නට සිදුලා. එතකොට මේ අවස්ථාවේ බැලුවෙන් පස්සේ උන්වහන්සේ නිර්දෝෂී. උන්වහන්සේ හොරකම කරලත් නැහැ, උන්වහන්සේ වැරද්දක් කරලත් නැහැ. තමන්ගේ ගුරුවරයාට බෙහෙත් ටිකක් හොයාගෙන යන්නයි වනාන්තරයට නමුත් උන්වහන්සේ මේ භවයේ නිර්දෝෂී කෙනෙක් වුණාට සාංශාරික වශයෙන් උන්වහන්සේ ඒ බඳු විපාකයක් විඳින්නට සුදුසු කර්මයක් රැස් කරගන්න. ඉතින් ඒ නිසාද මේ කාරණා ටික පැහැදිලි කරන අර උල උඩ උලේ ඇමිනිලා මරණාසන්නව ඉන්න පොඩි හාමුදුරුවා. එහෙම නැතුව බුදුහාමුදුරු උන්වහන්සේ ගලවලා බිමින් තිබ්බේ නැහැ. එතකොට දැන් උන්වහන්සේ අපවත් වෙන්නට කලින් උන්වහන්සේට පැහැදිලි කරලා දෙනවා මේ සසර තියෙන භයානකම. ඒතර නැවත නැවතත් ඉපදුනොත් මේ වගේ සංසාරිකව අපි රැස් කරගත්තු කර්ම විඳින්නට සිද්ධ වෙනවා. මේක තමයි සසරේ ස්වභාවය. සසර තියෙන භයානකම. නැවත නැවත ඉපදීමේ තියෙන අනර්ථය මේකයි. ඉතින් ඔබ වහන්සේට තවත් උපන්නොත් මේ කර්මයේ ඉතිරි කොටස සසරේ විපාක විඳින්නට සිද්ධ මේ විදිහට පැහැදිලි කරනකොට අර පොණිහාමුදුරන්ට වැටහෙනවා එහෙමනම් මේක හොරුන්ගේ වැරද්දක්වත් රජුරුවන්ගේ වැරද්දක්වත් නෙමෙයි මේක මේ පංචස්කන්ධයක් සහිතව ඉපදීමේ දෝෂයයි. ඉතින් මෙහෙමනම් මේ ජීවිතේ ඉපදිලා විඳින්නට සිද්ධ වෙන්නේ ඉතින් තවදුරටත් නැවත නැවත උපදින්නේ කුමකටද? තියෙන අවබෝධය උන්වහන්සේට ඇති ඒ අවබෝධයත් එක්කම උන්වහන්සේට නැවත නැවත ඉපදීම පිළිබඳව තියෙන භව තණ්හාව දුරු වෙනවා. භව තණ්හාව දුරු වෙනකොටම උන්වහන්සේ අර උල උඩ ඉඳගෙනම අරහත්ත්වයටපත්. එතකොට බුදුරජාණන් වහන්සේගේ පිහිට කියන්නේ අන්න ඒකයි. ඒ කියන්නේ උලෙන් ගලවලා විමින් තියනවා අපිට සාධාරණේ ඉටු කරන්න මේ නීතියට කතා කරන්නවත් අපේ ලෙඩ සනීප කරන්නවත් අපට වෙන පීඩා දුරු කරගන්නවත් කියන එක නෙමෙයි මේ සසරින් එතර වෙන්නට නිවැරදි මාර්ගය දර්ශනය කරන්න මාර්ගය පෙන්වා දෙන්නට ලෝකේ පහළ වුණු එකම උත්මය සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට මට නිවන් දකින්නට ඕන නම් මට විමුක්තිය සඳහා ගුණධම් වඩන්නට ඕන නම් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ හැර ඒ ඒ ඒ මඟ පෙන්වන්නට ඒ ශාස්ත්‍රවරය හැටියට තෝරා ගන්නට අන් කිසිවෙක් මේ විශ්වයේ ඇත්තේ නැහැ. එහෙමයි. එතකොට අන්න ඒ කාරණේ හරියට තේරුම් අරගෙන මට කෙලෙස් නැසීම සඳහා නිවන් දැකීම සඳහා ඊට අවශ්‍ය ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරීම සඳහා මට එකම පිහිට එකම පිළිසරණ එකම ශාස්ත්‍රවරය බුදුරජාණන් වහන්සේ පමණයි කියලා හරියට දැනගෙන උන්වහන්සේ පිහිට කරගන්නවා කියන අදහස තමයි බුද්ධං සරණං ගච්ඡාමි ඉතින් එහෙම නැතුව අර බඩ එකක් කොමක් හිස එකක් කොමක් හැදුනහම අපි පෙරුවන් සරණ ගිහින් තියෙනවා. අපි දැන් මේකෙන් සනීප වෙයි. අර සුලි සුලඟක් එනකොට, ගම් වතුර ගලනකොට, මුහුද ගොඩ ගලනකොට ඒවෙන් බේරෙන්න කල්ැතු එතනින් අයින් වෙන්න කිව්වන් පස්සේ නෑ නෑ එහෙම ඕනේ මට තෙරුවන් සරණ තියනවා කියලා අර අඥාන විදිහට එතන හිටියොත් ඉතින් අර හාමුදුරුව උලේ ඇමිනිලා අපවත් වුණා වගේ නිකම්ම අපවත් වෙන්නයි සිද්ධ වෙන්නේ. ඉතින් උන්වහන්සේට ඒ දහම හරියට ගත්තු නිසා උන්වහන්සේ උලේ ඇමිනිලා මිය ගියා වුණත් නිකම්ම මරණයක් නොවි ඒක පරිණිර්වාණයක් බවට පත් කරගන්නට පුළුවන්. ඉතින් මොගලන් හාමුදුරන්ට හොරු තැළුවට ඒ හොරු වලක්වන්නට බුදුහාමුදුරුවෝ වැඩිය නෑ. මොකක් නිසාද ඒක සිද්ධ වුනේ කියන එක බුදුහාමුදුරුවෝ කියා දුන්නා. ඊළඟට අර එක අවස්ථාවක එක ගොවියෙක් ගොවිතැන් කරනවා බුදුරජාණන් වහන්සේ දිනපතා මේ කුඹරට යනවා. හානකොට, පෝරු ගන්නකොට, වීහනකොට ඊට පස්සේ නැවත ඒකේ අවශ්‍ය කටයුතු කරනකොට බුදුරජාණන් වහන්සේ විටින් විට වැඩම කරනවා. වැඩම කරලා ඒ බ්‍රාහ්මණයත් එක්කලා යම් හිතවත්කමක් ඇති කරගන්නවා. ඉතින් මේ බ්‍රාහ්මණයත් කල්පනා කරනවා දැන් මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මම මේ කුඹුර වැඩ කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා මෙතනට ඇවිල්ලා අපි දෙන්න දැන් ගොඩක් හිතවත්කමක් ඇති වුණා. කුඹුර කැපුවට පස්සේ මේකේ මුල්ම අස්වැන්නේ හොඳට දානයක් හදලා ශ්‍රමණ භවත් ගෞතමයන්ට පූජා කරනවා. ඉතින් ඔහොම ඉන්නකොට හෙටයි ගොයන් කපන්නේ කියලා අද රාත්‍රියේ මහා වර්ෂාවක් ඇදහැරිලා අර සියල්ලක්ම ගහගෙන ගියා. අර කුඹුරේ අස්වැන්න සියල්ලක්ම හේදිලා ගියා. එහෙමයි. ඉතින් ඊට පස්සේ පහුවදා උදේ බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට අර තැනත්තා බොහොම දුකටපත් වෙලා ඉන්නවා. ඉතින් ඇයිද කියලා හැවෙන් පස්සේ ඔහු කතාව කිව්වා. ඉතින් ඔබ වහන්සේ මේ මේ කුඹුර වැඩ කරන්න පටන් ගත්ත දවසේ ඉඳලම මේකට ආවා මාත් එක්කලා ලොකු හිතවත්කමක් ඇති වුණා. ඉතින් මං හිතාගෙන හිටියේ මේකේ අස්වැන්න ගත්තට පස්සේ ඔබ වහන්සේට දානයක් දෙන්න කියලා. ඉතින් දැන් ඊයේ රාත්‍රියේ මේ වැස්ස වැහැලා සියල්ලම හොදා පාළුවට ගියා. ඉතින් මට හරි දුකයි. ඔබ වහන්සේට මම ඒ හිතාගෙන හිටපු විදිහට මට සලක ගන්න බැරි වීම. ඊළඟට ඉතින් මගේ දිවි පැවැත්ම මේ කුපුර මතයි රඳා පවතින. ඉතින් ඒ නිසා මට ඒකෙන් හරි වේදනාවක් ඇති. ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා ඒ අපි යමක් පිළිබඳව බලාපොරොත්තු ඇති කරගත්තාම අපට ඒ නිසා කොච්චර දුකක් ඇති වෙනවද? එහෙම එතකොට දැන් මෙච්චර දවසක් බුදුහාමුදුරුවෝ කුඹුරට වැඩලා බුදුහාමුදුරුවෝ ඒකේ ගම් වතුරෙන් කුඹුර වලක්ව ගන්න උත්සාහ කළේ නැහැ. එතනදී තථාගතයන් වහන්සේ කළේ එහි යථාර්ථය පෙන්වලා දීලා අර බ්‍රාහ්මණයාට ධහම අවබෝධ කරගන්න සලස්. එහෙමයි. ඉතින් මේ වගේ බොහෝ කතා ප්‍රවෘත්ති බැලුවෙන් පස්සේ අපිට පැහැදිලිව පේනවා ඊළඟට දැන් අඟුලිමාල ගැන කතා කරනකොට බොහෝ දෙනා මතු කරන තර්කයක් තමයි අඟුලිමාල මෙච්චර මිනිස්සු මැරුවා. ඒද බුදුහාමුදුරු ඉදිරිපත් උනේ නැත්තේ. ඉතින් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ මිනී මරණ එක නවත්තන්නටවත්, මැරණ එක නවත්තන්නවත් නෙමෙයි. මරණ එක නවත්තන්න හෝ මැරෙන එක නවත්තන එක බුදුරජාණන් වහන්සේගේ කාර්යභාරයක් නෙමෙයි. එහෙමයි. ඒ මැරීමේ සහ මරණයට ලක්වීමේ හේතුඵල සම්බන්ධය එතන පවතින ධර්මතාවය මොකක්ද? ඒක වටහා ගන්න පුළුවන් තැනදී වටහා දීමේ කාර්යයි බුදුරජාණන් වහන්සේ. ඒකෙන් වළකිනවද දිගට කරගෙන යනවද කියන එක තමන්ගේ වැඩක්. එතකොට දහස් ගණනක් මිනිසුන් ඝාතනය කළා වුණාට මුල් අවස්ථාවේදී අඟුලිමාලට මේක පහදන්න පුළුවන් මානසික තත්ත්වයක් තිබුණේ නැහැ. ඉතින් ඒ කර්මය රැස් කරගත්තා. කර්මය රැස් කරගත්තා වුණාට ඒ අත්දැකීමෙන් පූර්ණත්වයටපත් වෙනකොට තමයි මේකේ තියෙන යථාර්ථය මහන්සේ පැහැදිලි කරලා දුන්නේ. ඒ නිසා තමයි මම නැවතිලා ඉන්නේ ඔබ නවතින්න කියන මේ වචන දෙකකින් එහෙම නැත්නම් මේ වාක්‍ය දෙකෙන් පුළුවන්ුනේ සම්පූර්ණයෙන් කන පිට හරවන. ඉතින් එතකොට එතෙක් කොච්චර මිනිස් ඝාතනයක් කළාද ඒ ඝාතනයට කී දෙනෙක් ලක් වුණාද කියන එක ඒක බුදුහාමගේ ප්‍රශ්නයක් නෙමෙයි. අර මිනිස්සු සාංශාරිකව කරන ලද ප්‍රාණඝාත අකුසල් උපඝාතක කර්ම හැටියට මතුවෙමින් ඝාතනයට ලක් වෙනවා. අඟුලිමාල කුමාරයා ඒ සියලු දෙනා ඝාතනය කරලා කරුණාවක් රැස් කරගන්නවා. ඉතින් ඒක වළක්වන්න නෙමෙයි බුදුවරු ලෝකේ පහළ වෙන්නේ. එහෙම අපි සාර. ඉතින් අන්න ඒ විදිහට අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕනේ මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ සරණ ගමනේ බලාපොරොත්තු වෙන්නේ නිර්වාණ අවබෝධය සඳහා. නිවන් මඟ පැහැදිලි කර ගැනීම සඳහා. ඒ නිර්වාණ අවබෝධයට අවශ්‍ය සද්ධර්මය මනවින් ප්‍රකට කර ගැනීම සඳහා. ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට මඟ කියා දීම සඳහා. ලෝකේ පහළ වුණු එකම ශාස්ත්‍රවරයා බුදුරජාණන් වහන්සේ ඒ නිසා Tamanගේ විමුක්තිය සඳහා ඒ තථාගතයන් වහන්සේ මට එකම පිහිට හැටියට පිළිසරණ හැටියට ශාස්ත්‍රවරයා හැටියට මම පිළිගන්නවා කියන එකයි බුද්ධං සරණං ගච්ඡා. උතර ධම්මං සරණං ගච්ඡාපි කියන්නේ උන්වහන්සේ දෙසූ ධර්ම මාර්ගය. වෙන වැඩපිළිවෙලක් අනුගමනය කරලා මේ කෙලෙස් නැසීම කරන්න බෑ. එහෙමයි. ඒතකොට ඒ සඳහා තථාගතයන් වහන්සේ අවබෝධ කරගෙන ලොවට දේශනා කරපු මේ ධර්ම මාර්ගය තමයි විශිෂ්ටතම ප්‍රතිපදා. ආය වෙන ක්‍රමයක් නැහැ. ඒකමම හරියටම තේරුම් අරගෙන පිළිගෙන ඒ ධර්ම මාර්ගය මට පිහිට පිණිස මම පරිහරණය කරනවා මේ කෙලස් නැසීමේ ගමන. ඒකයි ධම්මං සරණං ගච්ඡාමි. එතකොට සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ මේ ගමන් මඟ අපිට යන්න තියෙන නොගිය විරූ ගමනක්. ඒ කියන්නේ කලින් ගිහිල්ලා නැහැ. කලින් ගිහිල්ලා තියෙනවා නම් ආයේ නිවන තව පාරක් යන්න දෙයක් නැහැ. අපි හැමෝම නිවන් දකින්න උත්සාහ කරන්නේ කලින් ඒ ඒ ගමන ගිහිල්ලා නැති නිසා. එහෙමයි. නිවන් දැකපු කෙනාට ආයේ නිවන් දකින්න යන්න දෙයක් නැහැ. එතකොට කල්ැතුව නොගිය විරු නොදන්නා ගමනක් යනකොට ශාස්ත්‍රූවරයාගේ මාර්ගෝපදේශය ඒ වගේම ධර්ම පරයායත් වගේම මේකේ කල්ලාතුව ගමන් කරපු කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ආදර්ශය මඟ පෙන්වීම අපට විශේෂයෙන් වැදගත්. එතකොට යමක් අපි කරනකොට අපිට ඒක කරලා පළපුරුද්දක් නැත්නම් කල්ලාතු ඒක කරපු අය පිළිබඳව අපි සොයලා බලනවා. ඒගොල්ලෝ කොච්චර සාර්ථක වෙලා තියෙනවද? ඒගොල්ලෝ මොනවද ඒ පිළිබඳව දක්වලා තියෙන ප්‍රතිචාර? දැන් ඔය අද කාලේ තියෙන අන්තර්ජාලයට ගිහම මොනවා හරි භාණ්ඩයක් මිලදී ගන්න ඕන නම් ඒක ගැන Tamanට පරිණත බවක් නැතිනම් ඊට පස්සේ භාණ්ඩය මිලදී ගත්ත අය දාපු කමෙන්ට්ස් තමයි බලන්නේ. එහෙමයි. ඒගොල්ලෝ මේක පාවිච්චි කරපුවා මේ සම්බන්ධව මොනවද කියලා තියෙන්නේ. එහෙමයි. ඒතර ඒ අනුව අපිට මේ භාණ්ඩය ගැන යම්කිසි අදහසක් ඇති කරගන්න. අන්න ඒ වගේ ආර්ය මහා සංඝරත්නය ඒ ශාස්ත්‍රුන් වහන්සේ සරණ කොටගෙන පිහිට කොටගෙන මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා උන්වහන්සේලා පැහැදිලිව එහි ප්‍රායෝගික ප්‍රතිඵල අත්දකලා තිනවා අත්විඳලා තිනවා. ඒතර උන්වහන්සේලා තමයි අපට සැබෑ කල්යාණ මිත්‍රයන් වහන්සේලා වෙන්නේ මේ ගමනේ යනකොට. එතකොට අපිට මග වරදින තැන් හදා ගන්නට පූර්වාදර්ශයේ හැටියට රැකවරණයේ හැටියට උන්වහන්සේලා කල්යාණ මිත්‍රයන් වහන්සේලා හැටියට ආදර්ශය හැටියට පවත්වාගෙන මේ ගමන යනවා. ඒ සඳහා අපට සුදුසුම කල්යාණ මිත්‍ර පිරිස තමයි මේ මහා සංඝරත්නය කුමක් සඳහාද කුඹුරු ගොවිතැන් කරගන්න අත්තමට එන්න දුකට සැපට බලන්න නෙමෙයි මේ සංසාර ගමන නිමා කරන්නට කෙලස් නසන්නට උන්වහන්සේලායි කල්යාණ ඉතින් අන්න ඒ අවබෝධයෙන් තමයි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සංඝරත්නය එහෙමයි. ඉතින් ඔය කියන විමුක්තිය ඉලක්ක කොටගත්තු ශාස්ත්‍රූන් වහන්සේ උන්වහන්සේ විසින් දෙසූ ධර්මපරයය ඊළඟට ඒ ධම්මග අනුගමනය කරපු පූර්වාදර්ශය හැටියට ආර්ය මහා සංඝරත්නය කියන මේ රත්නත්‍රය යම් කිසි කෙනෙක් සරණ යනවා නම් ඒක තමයි විමුක්ති මාර්ගයේ පිළිබඳ ප්‍රවේශය මූලාරම්භයේ හැටියට ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ ප්‍රවේශය ලබන. එහෙමයි. ඒ නිසායි තෙරුවන් සරණ යාම වැදගත්ම කාරණයක් වෙන්නේ මේ නිර්වාණගාමී ප්‍රතිපදාව. එහෙමයි. එහෙමයි. ඊටමත් වටිනා ආකාරයෙන් අපේ ස්වාමීන් වහන්සේ අපිට මේ පැහැදිලි කරමින් සිටින්නේ සරණ සීලය පිළිබඳව. අපි කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරියට යමු වෙලා නැවතත් වැඩසටහන හා සම්බන්ධ වෙමු. හොඳයි. අපි සුපුරුදු පරිදි නැවතත් වැඩසටහන සමග සම්බන්ධ වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ ඊටමත් වටිනා ආකාරයෙන් නිර්වද්‍ය ආකාරයෙන් අපිට පහසු සරල ආකාරයෙන් අපිට දේශනා කර වදාරා සිටියා මේ ත්‍රිවිධ රත්නයේ තියෙන ගුණය සහ වටිනාකම සහ අපි කොහොමද මේ සරණ සීලය තුළින් ත්‍රිවිධ රත්නය හඳුනාගන්නේ කියලා. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ පැහැදිලි කරපු ආකාරයට මේ ගොහෝ බොහෝ ගිහි කට්ටිය මේ සහ පැවිදි ස්වභාවයේ ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. මේ සරණ සීලය භෞතික වශයෙන් බලාපොරොත්තු වීම තුළ ඒ කියන්නේ අපි බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීම, දානමාන කිරීම, සරණ යාම තුළ අපිට මේ භෞතික දේවල් මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන එක, ඉඩ කඩම් හබ නඩු මේ මේ වෙන අපි මේ බලාපොරොත්තු වෙන ලෞකික ජීවිතයට අවශ්‍ය කාරණාවක් ඉෂ්ට තමයි ඒකේ ප්‍රධාන අරමුණ කරගෙන සරණ සීලේ පිහිටන්නේ. ඒ දේ නොවුනහම අපේ ස්වාමීන් වහන්සේ ඔවුන් මේ සමස්ත ධහමම බොරුවක්ය කියලා අතහරිනවා අපේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ निराගමික කියන කණ්ඩායම් වලට ඒක ලොකු ඔබ වහන්සේ පහදලා දෙනවා නම් ලොකු වටිනා කාරණාවක්. මොකද ඕන් සිතන්නේ මේක මේ භෞතික ආකාරයේ නොලැබීම මේකේ ඇති වැඩක් වටිනාකමක් නැහැ කියන එක අපි ස්වාමීන් ඒ කියන්නේ අරවින්ද මහත්මයා දැන් හුඟක් වෙලාවට සමාජය අපේක්ෂා කරන්නේ ඒගොල්ලන්ගේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන දේවල්නේ. එහෙමයි. ඒ කියන්නේ දියුණුව හැටියට අද ලෝකයේ සලකන්නේ භෞතික වශයෙන් සම්පත් බහුල වීම, තාක්ෂණය දියුණු වීම, පහසුකම් වැඩි වීම, ප්‍රතිලාභ වැඩි වීම, ඔන්න ඔය වගේ දේවල් තමයි ඒ අය මේ දියුණුව හැටියට හිතාගන්නේ. එතකොට දැන් යම් යම් කිසි දෙයක් අර්ථවත් නම් ඒ අර්ථවත් බව තීරණය කරන්නේ ඔය කියන භෞතික දියුණුවේ. එතකොට බුදුදහම එහෙම නැත්නම් තෙරුවන් සරණ යාම ಗುಣධර්ම ප්‍රතිපත්තිවල පිහිටලා සිටීම කියන එකෙන් ඒ අය දකින ඒ භෞතික දියුණුවක් ඇති වෙන්නේ නැතිනම් ඒ අය කල්පනා කරනවා මේක වැඩකට ඇති දෙයක් නෙමෙයි. මේකෙන් යහපතක් වෙන්නේ නැහැ. මේකෙන් තේරුමක් නැහැ කියලා. ඉතින් අර පුද්ගල චර්යාවන් සැකසීම පුද්ගලයාගේ සිතුම් පැතුම් ආකල්පවල ඇති වෙන පරිවර්තනය ඒක පැහැදිලිව තේරුම් ගන්නට තරම් ශක්තිය නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් පෙර අපේ රටේ හිටපු ධාර්මික රජවරු බොහෝ දුරට මේ දහමෙන් ලැබෙන පිළිසරණ සහ මේ මානසික පරිවර්තනය එය තේරුම් ගන්න. එහෙමයි. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. ඒකට හේතුව මේ වචන මාත්‍රයට පමණක් මේ සීමා නොකිරීම. නොකිරීම සහ ඒ රජවරු භික්ෂුන් වහන්සේලා ඇසුරේ අධ්‍යාපනය ලැබලා බෞද්ධ දර්ශනය පිළිබඳ හොඳ ਵਿਚාරපූර්වක වැටහීමක් ඇති කරගත්තා. ගොඩක් දෙනා. ඉතින් එහෙම අය රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වපු එක්තරා උත්සවයක් තමයි arya වංශ දේශනාව. arya වංශ දේශනාව කරන්න දක්ෂ භික්ෂුන් වහන්සේලා තෝරගෙන උන්වහන්සේලාට අවශ්‍ය පහසුකම් සලස්වලා වර්ෂයකට වතාවක් මාස 6කට වතාවක් තුන් මාසයකට වතාවක් ලංකාවේ විවිධ තැන්වල උත්සවශ්‍රීයෙන් රැයක් පහන් වෙනතේ මේ අරියවංශ සූත්‍රය පිළිබඳ දේශනාව පවත්වලා තියෙනවා. එතකොට අරියවංශ සූත්‍රය මොනවද කියවෙන්නේ? කාරණා හතරක් ගැන. එහෙමයි. චීවර, පින්ඩපාත, සේනාසන, භාවනා දැන් මේවා බැලූ බැලමට නිකන් එකකට එකක් ගැලපෙන්නේ වගේ. චීවර පින්න පාත සේනාසන කියන්නේ භෞතික කන්න. අපි ගිහියන්ගේ හැටියට කියනවා නම් ආහාර, නිවාස සහ ඇඳුම්. එහෙමයි. ඒතකොට මේවා මූලික අවශ්‍යතා. ඒකට භවනාවත් එකතු කරලා තියෙනවා. ඒ මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ? මේ සමාජය තුළ යම්කිසි කෙනෙක් ආහාරයේහි ඒ කියන්නේ අපි ආහාර අනුභව කරන්නේ කුමක් සඳහාද කියන මූලික පරමාර්ථය හරියට තේරුම් ගත්තේ නැතිනම් ඒතනත්තා ආහාරය කියන කාරණයෙන් මුසපත් වෙනවා. එහෙමයි. එතකොට ඒ පිළිබඳව ආයතා විදිහට ඒ සඳහා මුදල් හොයන්නට උත්සාහ කරනවා ආයතා දේවල් අනුභව කරලා රෝග පීඩා ඇති කරගන්නවා ඊට පස්සේ අනුන් සතු දේවල් හොරකම් කරන්න පටන් ගන්නවා එතකොට මිනිස්සුන්ට මේ කෑම ටික ගේ හදා ගැනීම ඇඳුම් පැළඳුම් සකස් කර ගැනීම සෞඛ්‍ය පහසුකම් සකසා ගැනීම කියන මේ මූලික අවශ්‍යතා ටික සම්පාදනය කරගන්න මිනිස්සු ගොඩාක් අයථා දේවල් වලට පෙළඹෙනවා. ඇයි එහෙම පෙළඹෙන්නේ? ඒවැ සීමා මායින් හරියට හඳුනා නොගැනීම. දැන් අපිට පේනවා මේ විවෘත ආර්ථික සංකල්පය සමාජගත වුණාට පස්සේ දැන් ඉස්සර කාලේ මිනිස්සු දේවල් හම්බ කළේ ජීවිතේ පහසුවෙන් පවත්වන්න. දැන් මිනිස්සු මුදල් හම්බ කරන්නේ මොකටද කියලා ඒගොල්ලන්ටම නිනව් නැහැ. ඒවැ ප්‍රමාණය මොකක්ද සීමාව මොකක්ද කියලා නිනව් නැහැ. ඇයි ඒ? අපි කෑම කන්න ඕන මොකටද? ඇඳුම් අඳින්න ඕන මොකටද? ගෙවල් හදන්න ඕන මොකටද? සෞඛ්‍ය පහසුකම් මොකටද? අධ්‍යාපනය මොකටද කියලා මේවා පරමාර්ථ පැහැදිලි නෑ. එහෙමයි. අරියවංශ දේශනාවෙන් පැහැදිලි කරන්නේ මේවා කවර පරමාර්ථයක් ඇතුව කවර දැක්මක් ඇතුවද අපි පරිහරණය කළ යුත්තේ. එතකොට තමයි අර මනසේ සැහැල්ලු බව ඇති වෙන්නේ. කෙලස් දුරු කරන මගට යොමු වෙන්නේ. එතකොට කවමදාකවත් ආහාරය නිසා, නිවාස නිසා, ඇඳුම් නිසා, සෞඛ්‍ය පහසුකම් නිසා, අධ්‍යාපනය නිසා මේවා නිසා හොරමරකම් කරන්න ආයතා දේවල් කරන්නට පෙළඹෙනවා. එතකොට මේ භෞතික සම්පත් අපට ಗುಣධම් වැඩිම සඳහායි පවතින්නේ. එහෙම නැත්නම් ಗುಣධම් නසාගෙන භෞතික සම්පත් ගොඩනගන්නට නෙමෙයි. අපි පෙර දිනකත් මේ සම්බන්ධව කතා කළා. එතකොට මෙන්න මේ අවබෝධය මහජනතාවට හරියට ඒත්තු ගන්නන්න පුළුවන් නම් තමයි සමස්ත සමාජයකම තියෙන ගැටුම් අර්බුද අවම වේ. දැන් අපිට පේනවා දැන් මේ අරගලාදිය දිහා බැලුවෙන් පස්සේ ඒ මිනිස්සුන්ට ආර්ථික වශයෙන් ඒ මූලික අවශ්‍යතාවල අඩුපාඩු සිද්ධ වෙනකොට තමයි මිනිස්සු ගැටුම්කාරී වෙන්නේ. එතකොට නමුත් අපි මේ ಗುಣධම් වැඩිම සඳහායි මේ මූලික අවශ්‍යතා අපට අවශ්‍ය වෙන්නේ කියලා මිනිස්සු තේරුම් ගන්නවා නම් අර තමන්ගේ අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච පමණින්ම තමන්ගේ ගුණධම් නැති කරගන්නේ නැහැ. දැන් අපිට මේ මේ වර්තමානයේ යන රැල්ලත් එක්ක පෙනෙන්නේ තමන්ගේ මූලික අවශ්‍යතා ටික ඉටු කරගන්න බැරි වෙනකොට ගුණධමුත් විනාශ කරගන්නා තැනකට පැමිණිලා. එහෙමයි. ම්ලේච්ඡ සමාජයක් ම්ලේච්છ සමාජයක් බිහිවලා තන. ඇයි ඒ? ඒගොල්ලෝ හිතනවා මේ භෞතික අවශ්‍යතා ටික සම්පූර්ණ කර ගැනීම තමයි ප්‍රමුඛ කියලා. එහෙමයි. ඒතකොට අතීත සමාජයේ හැබැයි බෞද්ධ සමාජය තුළ මිනිස්සුන්ට වැටහීමක් තිබුණා මූලික අවශ්‍යතා අපට ඕන ඒවා නැතුව දේවල් කරන්න බෑ. හැබැයි මේ සියල්ලම අපි ගොඩනගන්නේ කුමක් සඳහාද? ಗುಣධම් වඩලා මනුස්ස මනසින් උසස් කෙනෙක් වෙන්න. මනුස්සත්වය අර්ථවත් කරගන්න, විමුක්තිය සාක්ෂාත් කරගන්න. එතකොට ඒ සඳහා යන ගමනේදී භෞතික අවශ්‍යතා ඒවා ප්‍රමුඛයි ඒවා නොසලකා හරින්න බෑ හැබැයි ඒවැ පුංචි පුංචි අඩලුහුඩුකම් සිද්ධ වුණා කියලා ಗುಣධම් නසා ගන්න එක සුදුසු නෑ එහෙමයි එතකොට අන්නේ අවබෝධය තමයි අර arya වංශ දේශනාව තුළින් සමාජගත කළේ එහෙමයි ඉතින් අද කාලේ ඒ ඒ වගේ දේවල් එතනම් වැදගත්මක් නැහැ කියලා හිතනකොට අර භෞතික දේම වැදගත් කොට සලකන සමාජයක ඒ භෞතිකත්වයේ යම් දෙයකින් ගිලිහෙනවද එතනින් එහාට අර ගුණාත්මක බව පිරිහෙන්නට මඟ සලස්වා ගන්න. අපි පෙර දිනේ සාකච්ඡා කළා අර උදාහරණයක් ඇටියට පාසල් යන දරුවන්ට ආහාර පාන අගහිග වීම නිසා. එහෙමයි. එතකොට දැන් අන්තර්ජාලයේ පළ කරලා තියෙන රූපරාමු අර දරුවෙකුට කෑම සඳහා ගෙනihin තියෙන බත් පතක්. ඒකේ තියෙන්නේ බතුයි මැල්ලුම. මැල්ලුම. එතකොට ඒක පෙන්නලා අර විචිත්‍ර විදිහට ප්‍රණීතවත් විදිහට බුද්ධ පූජාවක් තියලා තියෙන රූප රාමුවකුත් දාලා මෙන්න gadol godwal වලට පූජා කරන හැටි මෙන්න දරුවන්ට කන්න තියෙන දේ. එතකොට දරුවාට කන්න අහිමි වීමේ හේතු සාධක මොනවද? එතකොට ඒගොල්ලෝ හිතන්නේ මේ බුද්ධ පූජාවට වැඩිපුර තියෙන නිසා තමයි මේක නැති වෙන්නේ. එහෙමයි. ඉතින් එතකොට එතන හේතුව ඵලය පටලවාගෙන. ඊළඟට Tamanට ඒ විදිහට ආහාර අහිමි වෙන්නට යම් කර්ම ශක්තියක් බලපෑවද ඒ කර්මයම වැඩි කරගන්නවා බුදුරජාණන් වහන්සේට පූජා කරන දෙයට නිග්‍රහ කිරීම. එහෙමයි. එතකොට බුද්ධ පූජාව නැවැත්තුවාම අසරණයින්ගේ බඩ පිරෙනවා නම් කණ්ඩ ලැබෙනවා නම් බුද්ධ පූජාව නොතියන රටවල් වල යාචකයෝ නැති වෙන්න ඕනනේ. එහෙමයි. දැන් ලෝකේ හැම රටකම බුද්ධ පූජාව තියන්නේ නැහැනේ. එහෙමයි. එතකොට එහෙමනම් ඒ ධනවත්යයි කියන රටවල දුගීන් මගීන් යාචකීන් කිසිවෙක් නැති වෙන්නට ඕන. එහෙම එකක් අපිට පේන්නේ නැහැ. එහෙමනම් ඒක බුද්ධ පූජාවේ ප්‍රශ්නයක් විතරද? අපි පසුගිය දවස්වල කතා කළා ඒ සම්බන්ධව. ඒ විදිහට විනාශ කරන අපත යන බොහෝ දේ තිබියදී මේ අයට ඒ බුද්ධ පූජාවේ ප්‍රශ්නයක් එතෙන්දි පෙනෙන්නේ කුමක් නිසාද? ඒ තෙරුවන් සරණ යන්නේ කුමක් සඳහාද? ඒකේ මූලික පරමාර්ථය මොකක් නිසාද කියලා පුද පූජා තියන අය නිවැරදිව හඳුනාගෙනත් නැහැ. අර निराගමික කියන කණ්ඩායම් නිවැරදිව හඳුනාගෙනත් නැහැ. දැන් අරවින්ද මහත්මයා අහපු ওই ප්‍රශ්නේ ඉතාමත්ම වැදගත් වෙනවා. අපේ ජීවිතේ අපිට ගොඩක් අත්දැකීම් තියෙනවා. සමහරු සම්පූර්ණම දහම අතහැරපු අවස්ථා තියෙනවා. මේ තෙරුවන් සරණ යාම කියන එක වැරදි විදිහට තේරුම් ගන්න. එහෙමයි. ඒ කියන්නේ දැන් සුනාමිය ආවා. ඒ කියන්නේ මුහුද ගොඩ ගැලුවා. මොහොත ගොඩ ගැලීම නැමැති එකම සිද්ධිය පාදක කොටගෙන සමහරු තෙරුවන් සරණට වඩාත් සමීප වුණා සමහරු තෙරුවන් සරණ බැහැර කළා. ඒකට හේතුව තමයි මුහුදු ජලයෙන් එහෙම නැත්නම් සුනාමියෙන් Taman සන්තක බොහෝ දේවල් විනාශ වුණාම ඇතැම් අය කල්පනා කළා මේ සියල්ල විනාශ වෙලා හරි මගේ ජීවිතේ සුරක්ෂිත උනේ මම යම්කිසි ගුණයක් දහමක් ප්‍රතිපත්තියක් ආරක්ෂා කළ නිසා. ඒ නිසා අය එහෙම හිතලා වඩා දහමට සමීප වුණා. තව සමහරු කල්පනා කළා අපි මෙච්චර තෙරුවන් සරණ ගිහිල්ලා මෙහෙම ගුණ දහම් වැඩුවට ධම්මෝහවේ රක්කති ධම්මචාරින් කියලා කිව්වට දහමෙන් අපි රැකුන්නේ නැහැ. අපේ සියල්ලම නැති වුණා. එහෙනම් තවදුරටත් මොකටද මේ ධර්මය? එහෙම කියලා ඒගොල්ලෝ බුදු දහමින් ඈත් වෙච්චයි හිටියේ. එහෙමයි. ඊළඟට තව අවස්ථාවක මට මතකයි එක අම්මා කෙනෙක් පිළිකා රෝගයක් හැදිලා පීඩා විඳිනකොට අපි බලන්න ගියා. එතකොට මම එතුමිය ඉන්න ඒ නිවසට එහෙම නැත්නම් එතුමිය ඉන්නේ කුටියට කාමරයට ඇතුල් වෙනකොටම දෑතම දිගු කරලා එතුමිය මට කිව්ව දේ තමයි අනේ හාමුදුරනේ බලන්නකො මෙච්චර ಗುಣධම් වඩපු මට වෙච්ච දේ. ඒ කියන්නේ දැන් Taman සිල් රැක්කනම් ಗುಣධම් වැඩුවනම් දැන් Tamanට පිළිකා හැදෙන්න බෑ. ඒ කියන්නේ පිළිකා හැදෙනවා කියන්නේ Taman වඩපු ಗುಣධම් වලින් තේරුමක් නැහැ. එහෙමයි. අන්න ඒ වගේ අදහසක්. ඉතින් එහෙමනම් බුදුරජාණන් වහන්සේ ਸਰවඥුණෙන් පස්සේ උන්වහන්සේට ලේ අතිසාරේ වැළඳෙන්න විදිහක් නැහැ. උන්වහන්සේට හිත හිසේ කැක්කම තුනට යමාරුව මතුවෙන්න විදිහක් නැහැ. උන්වහන්සේ නිකම් මේ පිළිමයක් වගේ කිසිම වෙනසක් නැතුව වැඩ ඉන්න ඕනේ. එහෙමයි. ඉතින් එහෙමනම් බුදුහාමුදුරන්ට ඒ ලේ අතිසාරේ එහෙම හැදුනේ උන්වහන්සේට බුදුහාමුදුරන්ගේ සරණ නැද්ද? එතකොට උන්වහන්සේට ධර්මයේ සරණ නැද්ද උන්වහන්සේ? ඉතින් අන්න ඒ වගේ විකාර රූපී අදහස් සමාජගත වෙලා තියෙන්නේ මොකක් නිසාද? මේ තෙරුවන් සරණ කරගන්නේ කුමක් සඳහාද කියලා පැහැදිලිව වටහාගෙන නැති නිසා. ඉතින් අර භෞතික සම්පත් බලාපොරොත්තුෙන් එහෙම නැත්නම් තමන්ට පැමිණෙන විපත් අවම කරගන්න අපේක්ෂාවෙන් තමන්ගේ සිතුම් පැතුම් සඵල කරගන්න අදහසින් සමහර කෙනෙක් තෙරුවන් සරණ යනවා. නමුත් අර විමුක්ත භක්තිය ඉලක්ක කොටගෙන හරියට තෙරුවන් සරණ යන කලාතුරකින් ටික දෙනෙක් ඉන්නට පුළුවන්. ඒ අය තමන්ගේ ජීවිතේ කවර හැල හැප්පිලි ආවත් ඒ තෙරුවන් සරණ බිඳ ගන්න ඉදිරියට යනවා. අර භෞතික දේවල් පටු අපේක්ෂා ඇතුව යම්කිසි කෙනෙක් තෙරුවන් සරණ යනවා ඒ අය බොහොම ඉක්මනින්ම ඒ අයගේ තෙරුවන් සරණ ඇත්තටම එයාට තෙරුවන් සරණක් ඇත්තෙත් නැහැ. එහෙමයි. මොකද අර බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි මතු පිටින් කිව්වට එතනත්ත තෙරුවන් සරණ යන්නේ මේ අර්ථය හරියට වටහාගෙන යම් කෙනෙක් සරණ පිහිටියොත් තමයි එතනත්තට පිහිටන්නේ. මට මතකයි අපේ තාත්තා පිළිකා රෝගයකින් මිය ගියේ. අන්තිම කාලේ හොඳටම දුර්වල වෙලා රෝගීව ඉන්නකොට අපි බුද්ධ රූපයක් එල්ලලා තිබුණා. බිත්තියේ තාත්තට ඒ දිහා බලාගෙන බුදුගුණ සිහි කරන්න කියලා. ඉතින් දවසක් මම ඒ රෝගය සම්බන්ධව ජීවිතය සම්බන්ධව දිගට දිගට කරුණු කියා දෙනකොට තාත්තා ඉබේම වගේ දෑත ඔසවලා අර බුද්ධ රූපේ පැත්තට හැරිලා වැන්දා. වැඳලා තාත්තා කිව්වා බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන මේ තරම් ගැඹුරු දේවල් කොහොම වටහා ගත්තද දන්නේ නැහැ. එතකොට එහෙම කියලා වැන්දා බුද්ධ රූපේ දිහාට හැරිලා. ඉතින් මම හිතනවා තාත්තා හරියටම ගැඹුරින්ම බුදුන් සරණ ගිය අවස්ථාවක් තමයි ඒක. ඒ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධහම දකිනවා නම් ඒතනත්තා තමයි බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව, මහා කරුණාව හරියට දකින්නේ. ඉතින් මේ ධර්මයේ හරියට වැටහෙන්නේ නැති කෙනාට බුදුහාමුදුරුවෝ කවුද කියලා හඳුනගන්න බෑ. ඉතින් එහෙම හඳුනන්නේ නැති කෙනා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වට ඒක නිකන් ප්‍රකාශනයක් විතරක් විතරයි. ඒක සරණ සීලයේ පිහිටීමක් වෙන්නේ නැහැ. එහෙමයි. එහෙමයි අපි සාවිනාස. අපේ ස්වාමිනාස එතකොට දැන් යමෙක් තිසරණේ පිහිටපුවාම අපිට මේ එන බාධා කරදර සහ එක්ක මානසික නිදහසක් උදෙසා වෙන්න පුළුවන් යමෙක් විෂ්ණු කතරගම ආදී දෙවි දේවතාවුන් වහන්සේලා වන්දනා කරනවා බුද්ධ පූජා පවත්වනවා සමාජ මතයක් තියෙන අපේ ස්වාමීන් වහන්සේ මෙහෙම දෙවියන් වන්දනා කිරීම බෞද්ධයන් නොකළ යුතුයි තවත් සමාජ මතයක් තියෙනවා අපේ ස්වාමින්වහන්ස අපි දෙවි දේවතාවුන් වහන්සේලාට වන්දනා කළ යුතුයි බෞද්ධයන් වුණාම කියන එක. මොකක්ද අපේ ස්වාමින්වහන්ස මේකේ ඇත්ත විග්‍රහය අපි එහෙම පුද පූජා කිරීම වන්දනාමාන කිරීම පිහිට බලාපොරොත්තු සරණ සීලය දුර්වල වීමක්ද? ඇත්තටම දැන් ඕක ඊටාත්ම සංකීර්ණ ප්‍රශ්නයක්. එහෙමයි. ඒ මොකද දැන් ඇත්තටම ওই විෂ්ණු කතරගම ආදී දෙවිවරු ඉන්නවද නැද්ද කියන එක ඒක වෙනම කාරණයක්. එහෙම අපි එතකොට අපිට මෙතනදී වැදගත් වෙන්නේ යම් කිසි කෙනෙක් බෞද්ධයෙක් හැටියට ඉඳගෙන තෙරුවන් සරණ ගිහිල්ලා ඒ දෙවියන්ට පුද පූජා පවත්වනවා නම් ඒකෙන් සරණ සීලය බිඳිනවද කියන කාරණේනේ අපිට මෙතනදී වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් දෙවියෝ හැබෑවටම ඉන්නවද නැද්ද කියන කතාව වෙනම සාකච්ඡා කරන්න ඕන කාරණයක්. එතකොට දැන් අපි මූලිකව තේරුම් ගන්නට ඕන අපි මුලින් සඳහන් කළා අපි තෙරුවන් සරණ කරගන්නේ පිහිට කරගන්නේ විමුක්තිය සඳහා කෙලෙස් නැසීමට ලෝකේ යථාර්ථය අවබෝධ කිරීමට නිවන සාක්ෂාත් කර ගැනීම කියන මේ ඉලක්කය සඳහායි අපි තෙරුවන් පිහිට කොට ගන්න. එහෙමයි. එතකොට මහජනයාට ඔය නිවන් අවබෝධ කිරීමට මෙපිට තව ගොඩාක් අවශ්‍යතා තියෙනවා. ඒ කියන්නේ අපි අර මුලින් කිව්ව ආහාර අවශ්‍යයි, නිවාස අවශ්‍යයි, බෙහෙත් හේත් අවශ්‍යයි, අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යයි, ඇඳුම් පැළඳුම් අවශ්‍යයි. තමන්ගේ දරුවට දරුවාගේ අනාගතය යහපත් කරගන්න සුදුසු රැකියාවක් අවශ්‍යයි. එතකොට හොඳ විවාහයකට සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් අවශ්‍යයි. තමන්ට නඩුහබ පැටලුණොත් ඒවෙන් තමන්ට නිදහස් වෙන්නට අවශ්‍යයි. මෙහෙම මිනිස්සුන්ට නොයෙකුත් අවශ්‍යතා තියෙනවා. ලෙඩක් හැදුනොත් ඒකට බෙහෙතක් අවශ්‍යයි. එහෙමයි. එතකොට මේ සියල්ලක්ම අපට තෙරුවන් සරණින් කරන්න බලාපොරොත්තු වෙනවා ඒක ලොකුම මුලාවක්. එහෙමයි. ලෙඩක් හැදුනහම ඒකට බෙහෙතක් ගන්න ඕන. බුදුහාමුදුරුවෝත් ලෙඩ හැදුනහම ඒකට ජීවක වේද මහත්තයා ප්‍රතිකාර කළා. ඒවා බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළේ නැහැ. මට තෙරුවන් සරණ තියෙනවා. මට ධර්මයේ පිහිට තියෙනවා. මට බෙහෙත් ඕනේ නැහැ කියලා එහෙම ප්‍රතික්ෂේප කළේ නැහැ. ඊළඟට භික්ෂුන් වහන්සේලා අසනීප වෙච්ච අවස්ථාවල ආ තෙරුවන් සරණින් ඕසුව කරගන්න ඕන කියලා එහෙම කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ මහා වග්ගපාළියේ බෙහෙසජ්ජක්කන්දකේ බොහෝ තැන්වල තියෙනවා භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය ඒ අවස්ථාවවලදී පාවිච්චි කරන බෙහෙත් හේත් දේශනා. එහෙමයි. එක්කෝ වෙද මහත්මයෙක් සම්බන්ධ කරගෙන බෙහෙත් හේත් කරගන්න ඕන නැත්නම් තමන් විසින් යම් යම් අත් බෙහෙත් කරගන්නට බුදුහාමුදුරුවෝ උපදෙස් දීලා තියෙනවා. ඒතර ඇයි එහෙම කළේ? තෙරුවන් සරණ කොට ගැනීමෙන් අපි කෙලෙස් රෝගයන් සමනය කරන්නට වෑයම් කරනවා. හැබැයි මේ තුන්දොස් විපරීත වීම නිසා ඇති වෙන කායික රෝගාබාධවලට අපි ඖෂධ ප්‍රතිකාර කරන්න ඕන වෛද්‍ය ප්‍රතිකාර කරන්න ඕන. ඉතින් ඒ සඳහා අපි වෙද මහත්තයෙක් වෛද්‍යවරයෙක් ඇසුරු කරගෙන ඒ වෛද්‍යවරයාගේ යම්කිසි පිහිටක් අපේක්ෂා කරනවා. අපි අපි වෛද්‍ය කර්මය දන්නේ නැත්නම් අපිට දන්න වෙද මහත්තයගෙන් අහගන්න වෙනවා. ඒක අහගෙන කරන්නත් තේරෙන්නේ නැත්නම් එතුමාට කියලා ප්‍රතිකාර ටික කරව ගන්න වෙනවා. එතකොට ඒක කරලා දෙන්න අපිට තනියෙන් කරගන්න බැරි නම් අපිට ගිහින් නවතින්න වෙනවා. ඊට පස්සේ ඒකට මුදලක් ගෙවන්න වෙනවා. සමහරලාට ඒකට ප්‍රසාද දීමනා දෙන්නට වෙනවා. ඉතින් ඔය ටික කරාම තමයි අපේ රෝගය සමනය කරගන්න අර වෛද්‍යවරයාගෙන් අපිට ප්‍රතිකාරය ගන්න පුළුවන් වෙන්නේ. එහෙමයි. යම් කිසි කෙනෙක් හිතනවා නම් ආ මට තෙරුවන් සරණ විතරයි තියෙන්නේ මම මේ වෙද මහත්තුරු ළඟට යන්න හොඳ නැහැ කියලා. ඉතින් ලෙඩ වෙලා මැරෙන්නයි සිද්ධ වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ මේ ලෝකයේ අපිට රත්නත්‍රය පිහිට කරගන්නේ කෙලස් නැසීම සඳහා විමුක්තිය සඳහායි. ඉන් මෙපිට අපට තියෙන අවශේෂ පුද්ගලික සහ පොදු අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න අපට මිනිසුන් ඇසුරු කරන්නට වෙනවා. එහෙම. දෙවියන් ඇසුරු කරන්න වෙනවා. ගුරුවරු ඇසුරු කරන්න වෙනවා. සමහරලාට නිලදරුවන්, පොලිසිය ආදී ඒ ඒ අයගේ සහයෝගය ගන්නවා. නීතිඥයන් ඇසුරු කරන්න වෙනවා. වෙද මහත්තුරු ඇසුරු කරන්න වෙනවා. සමහරට තමන්ගේ ගොවිතැන් ආදිය කරගන්න සතා සිව්පාව ඇසුරු කරන්න වෙනවා. මේ විදිහට තමන්ගේ ජීවිතයේ අවශ්‍යතා සපුරා ගන්න දිව්‍ය, මනුෂ්‍ය, තිරිසන් ආදී මේ හැම කෙනෙකුගේම සහයෝගය අපට අවශ්‍ය වෙනවා අපේ කටයුතු පහසුවෙන් හොඳින් කරගන්න. එතකොට යම් කිසි කෙනෙක් එහෙම උපකාර ගත්තයි කියලා ඒක තෙරුවන් සරණට කිසිදු බාධාවක් වෙන්නේ නැහැ. කුමක් නිසාද අපි තෙරුවන් සරණ කරගෙන තියෙන්නේ ගොවිතැන කරගන්නවත් ඔය කියපු බඩේ අමාරු හොඳ කරගන්නවත් නෙමෙයි විමුක්තිය සඳහා. ඒක හරියට තේරුම් අරගෙන අපි තෙරුවන් සරණ පිහිටියා නම් ඒ තිසරණයට කිසිදු බාධාවක් නැහැ අනිත් ඒ කටයුතු. එතකොට යම් කිසි කෙනෙක් කියනවා නම් දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තිසරණේ බිඳෙනවා කියලා එහෙමනම් ඉතින් අම්මා තාත්තට වඳිනකොට තිසරණේ බිඳෙන්න ඕනේ. එහෙමයි. ඒ ඉතින් බුදුහාමුදුරුවෝ සරණ කරගත්තු කෙනාට එහෙමනම් ඉතින් අම්මා තාත්තට ගරු කරන්නත් විදිහක් නැහැ අම්මා තාත්තට පුද පූජා තියන්න විදිහකුත් නැහැ එහෙනම් තෙරුවන්ට විතරයි. එහෙම කතාවක් මේ සාසනික ප්‍රතිපදාව තුළ කොහෙත්ම නැහැ. මව්පියන්ගේ ගුණය සලකාගෙන මව්පියන්ට ගරු බුහුමන් කරන්නට ඕන. ඥාතීන්ගේ තමන්ට ලැබෙන උපකාර සලකාගෙන ඥාතීන් සමග මිත්‍රශීලීව ගනුදෙනු කරන්නට ඕන. අර විදිහට සමාජයේ දැන් සිගාලෝවාද සූත්‍රයේ පැහැදිලි කරනවානේ බුදුරජාන් වහන්සේ සදිසාවක් හැටියට Taman කේන්ද්‍ර කොටගෙන මේ සමාජයේ විවිධ ස්තර අපට අසුරු කරන්න සිද්ධ වෙනවා. එහෙමයි. ඉතින් ඒගොල්ලොත් එක්ක අපට ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. එනිසා යම්කිසි කෙනෙක් හරියට මේ තිසරණය කියන්නේ කොමක්ද කියලා තේරුම් ගත්තු කෙනාට ඒ දෙවියන්ට වැඳුම් පිදුම් කිරීම හෝ දෙවියන්ට පුද පූජා පැවැත්වීම හෝ කොතනකවත් තිසරණයට බාධාවක් වෙන්නේ නැහැ. නමුත් යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් බුදුහාමුදුරෝ නෙමෙයි අපට විමුක්තිය සඳහා එකම ගැලවුම්කාරයා වෙන්නේ දෙවියන් වහන්සේයි කියලා ඒ අර්ථයෙන් සරණ යනවා නම් එතරම්දි තිසරණේ පිළිදෙන. එහෙමයි. ඒ නිසා අර තෙරුවන් Tamanට විමුක්තිය සඳහා එකම පිහිට පිළිසරණ හැටියට පිළිගත්තු කෙනා අවශේෂ ලෞකික ජීවිතේ කටයුතු පහසුවෙන් කරගන්න දෙවියන්ගේ පිහිට අපේක්ෂා ඒක ඒක ලැබෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. දැන් අපි වෛද්‍යවරු ළඟට ගියයි කියලා ඒ වෛද්‍යවරයා දක්ෂ නැත්නම් අපේ රෝගය සුව කරගන්න ලැබෙන්නේ නැහනේ. අපි නීතිඥයෙකුට මුදල් දීලා අපේ නීති කටයුත්තකට පෙනී හිටියයි කියලා හැම නීතිඥයම අපට උපකාර කරන්නෙත් නැහැ. අපේ වැඩේ සමහරට නොකරෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඕනතරම් වංචා කරන අය, බොරු කරන අය, හොර කරන අය, නොදන්නා අය ඉන්න පුළුවන්. ඒ නිසා අපි උපකාරයක් බලාපොරොත්තු වෙච්ච හැම කෙනාගේම උදව් ලැබෙනවා කියලා අපිට කියන්න බෑ. ඉතින් දෙවියොත් එහෙම තමයි. දෙවියන් හරියට හඳුනාගෙන කල්යාණ මිත්‍රත්වේ දෙවියන් ඇසුරු කළොත් ඒගොල්ලන්ගේ උපකාරයක් ලැබෙන්න පුළුවන්. එහෙම හරියට තේරුම් ගන්න නැතුව නිකන් මම්මුලා වෙලා තැන් තැන් වලට ගියයි කියලා ඒ තැන් වල උපකාර නොලැබී යන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒකයි මම කිව්වේ මේ මාතෘකාව බොහොම සංකීර්ණයි කියලා. ඉතින් අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන දේ තමයි තෙරුවන් සරණ යන්නේ කුමක් සඳහාද කියලා හරියට තේරුම් අරගෙන තිසරණෙහි පිහිටි කෙනෙකුට අවශේෂ කටයුතු කරගන්න දෙවියන් ඇසුරු කරනවද මිනිස්සු ඇසුරු කරනවද තිරිසන් සතුන් ඇසුරු කරනවද කියන එක ඒ තිසරණයට බාධකයක් නෙමෙයි. දැන් ওই සම්බන්ධව අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවෝ ඊටාම පැහැදිලි විස්තරයක් කරනවා ධර්ම විනිශ්චය 22 වෙනි ප්‍රශ්නයට අදාළව. ඒ ප්‍රශ්නය අහන්නේ විෂ්ණු කතරගම ආදී දෙවිවරුන්ට පුද පූජා පැවැත්වීමෙන් ඔවුන්ගේ පිහිට සෙවීමෙන් සරණ සීලයේ බිඳී බෞද්ධත්වයේ නැති වේද. එෙහිදී උන්වහන්සේ පැහැදිලි කරනවා ලෝකෝත්තර සරණ ගමනය ලෞකික සරණ ගමනයයි සරණ ගමන දෙකක් ඇත්තේ. ලෝකෝත්තර සරණ ගමනේ ඇත්තේ චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කළ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් යන ආර්ය පුද්ගලයන්ට. එය කවදාවත් කිලිටිවන්නේ නැත. බිඳෙන්නේ නැත. එය මරණින් ඔබ්බෙහිද නොවෙනස්ව පවතින්නේ. ආර්ය පුද්ගලයෙකු කාලක්‍රියා කොට අනුභවයක උපන් කල්හිද ඔහුගේ සරණ ගමනේ එසේම ඇත්තේ. ප්‍රතඥන පුද්ගලයාගේ සරණ ගමනේ ලෞකිකය. එහි කිලිටිවීමත් බිඳීමත් ඇත්තේ. ලෝකීය සරණ ගමනන් තීසු වත්තුසු අඥාන සංසය මිච්ඡා ඥානාදීහි සංකිලිස්සති ලෞකික සරණ ගමනේ බුද්ධාදී රත්නත්‍රය කෙරෙහි නොදැනීමය සැකය වැරදි දැනුමය යනාදි කරුණ වලින් කිලිටිවන බව භයබේරව සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. බුදුන් සරණෙමි යනාදීන් කීවත් බොහෝ දෙනාගේ සරණ ගමනේ කිලිටිවන්නේ බුදුන් වහන්සේ සර්වඥද නැතිද අසවල් කරුණ බුදුනට නොපෙනුනේ මන්ද රත්නත්‍රයෙන් පිහිටක් ඇතද නැතද යනාදීන් පහළවන සැකවලනි. ආගම් ඇදහිීමෙන් වැඩක් නැත කියා රත්නත්‍රය අතහැර දැමීමෙන්ද දේව බ්‍රහ්මාදී අනෙකකු තමාගේ ගැලවුම් කාර්යය ලෙස පිළිගැනීමෙන්ද මරණයෙන්ද ලෞකික සරණ ගමනේ බිඳේ. එතකොට සරණ ගමනේ දෙආකාරයි ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් ලෝකෝත්තර සරණ ගමනේ කිසිදාක බිඳෙන්නේ නැහැ ඒක මරණයෙන්වත් අහවසු වෙන්නේ නැහැ බිඳෙන්න පුළුවන් වෙන්නේ ලෞකික සරණ ගමනේ ලෞකික සරණ ගමනේ බිඳෙන කරුණු තුනක් මෙහිදී පැහැදිලි කරනවා මොකක්ද ඒ කාරණා තුන ආගම් ඇදහිීමෙන් වැඩක් නැත කියා රත්නත්‍රය අතහැර දැමීමෙන්ද ඒ කියන්නේ ඔය කියන අර નિરાගමික කණ්ඩායම් වල මතය වගේ. ඒ වගේ මේ රත්නත්‍රයෙන් පළක් නැහැ කියලා අතහැරලා දානවා. ඒකෙන් සරණ ගමනේ අහෝසි වෙනවා. ඊළඟට දේව බ්‍රහ්මාදී අනෙකකු තමාගේ ගැලවුම්කාරයා ලෙස පිළිගැනීම. දෙවියන් බ්‍රහ්මයන් තමන්ගේ ගැලවුම්කාරයා හැටියට පිළිගත්තොත් සරණ බින්දෙනවා. ඊළඟට මරණය නිසා. එහෙමයි. පුද්ගලයා ලෞකික පුද්ගලයෙක් මරණයටපත් වුනහම ආර්ය භාවයටපත් නොවුණු කෙනා මරණයෙන් ඒ තනත්තාගේ සරණ ගමනේ අහෝසි වෙනවා. ඒතකොට ඊළඟ භවයක ඉපදුනන් පස්සේ නැවත සරණ පිහිටන්නවා. නැත්තම් ඒ තනත්තට භවාන්තරයට පැමුණුනහම ඔහුගේ සරණ සීලය ශක්තිමත් වෙන්නේ නැහැ. ඒක ශක්තිමත් වෙන්නේ ආර්ය භාවයටපත් වුණු කෙනෙකුගේ පමණයි. ඉතින් ඒ නිසා ඔය කරුණු තුනෙන් සරණ සීලය බිඳෙනවා ඇරෙන්නට අර විදිහට පුද පූජා පැවැත්වීම, වන්දනාමාන කිරීම ආදියෙන් සරණ බිඳෙන්නේ නැහැ. ඒ වගේම ඒවා නිවැරදි කියලා තමන් මුලාවටපත් වෙන්න පුළුවන්. ඒක වෙනම විසඳ ගන්න ඕන. හැබැයි රත්නත්‍රය අපි පිහිට කොටගන්නේ විමුක්තිය සඳහායි, කෙලස් නැසීම සඳහායි, ඒ සඳහා අපට අන් පිහිටක් අන් සරණක් නැහැ කියන අවබෝධය નિවැරදිව පවතින තාක්කල් ඒ තනත්තාගේ සරණ ගමන ශක්තිමත්ව පිහිටා සිටින. එහෙම. දැන් අවසර අපේ ස්වාමින්වහන්ස කෙනෙක් හිතනවා මේ සිල්පද උදේහවස අපි කියන්න ඕනේද? අපි කොච්චර කාලයක් මේ සිල්පදයක් කියවට පස්සේ ඒ වළංගු භාවයේ පවතිනවද? මේ ආදී ප්‍රශ්න ගැටලුත් මතුවෙනවා අපේ සාමීනාත. සරණ සීලය සම්බන්ධව ශික්ෂාපද සම්බන්ධව. සරණ සීලය සම්බන්ධව අපේ සාමීනාත. සරණ සීලය සම්බන්ධව ඒක හැමදාම පිළිටන්න ඕන දෙයක් නෙමෙයි ජීවිතේටම එක්වරක්. හරියට කරුණු තේරුම් අරගෙන මම බුදුරජාණන් වහන්සේ සරණ කරගන්නවා. ඇත්තටම ඒක මේ වාක්‍යයක් මත නෙමෙයි. එහෙමයි. ඒ අවබෝධයත් එක්කයි පිළිටන්නේ. හැබැයි භික්ෂූන් වහන්සේ නමකට ඒ මහණකම පිළිටන්නට වාක්‍යයක් වැදගත් වෙනවා. අවබෝධය විතරක් නෙමෙයි. මොකද එතන තියෙන්නේ යම්කිසි සංස්ථාවකට ඇතුළත් වීමක් නේ. එහෙම අපේ සර්. එතකොට ඒ සංස්ථාවට ඇතුල් වීම සඳහා අර ප්‍රඥප්තිය අක්ෂර නොවරදවා උච්චාරණය කිරීමේ වැදගත්කමක් තියෙනවා. දැන් අපි යම්කිසි ආයතනයකට බඳන ප්‍රතිඥාවක් දෙන්නේ. අන්න ඒ වගේ. එහෙම නැත්නම් සරණ සීලය පිළිටන්න මේ වාක්‍ය එතරම් අවශ්‍ය නැහැ. මගේ විමුක්තිය සඳහා කෙලෙස් නැසීම සඳහා තථාගතයන් වහන්සේ මගේ ශාස්ත්‍රවරය හැටියට මම පිළිගන්නවා කියන මේ අවබෝධයේහි යම්කිසි කෙනෙක් පිහිටනවද එපමණකින්ම එතනත්තා බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ කාර්ය සිද්ධ වෙනවා. හැබැයි යම්කිසි කෙනෙක් මහානකමෙහි පිහිටනකොට ඒ සංස්ථාවට ඇතුළත් වෙනකොට ඒක තමන්ගේ හදවතින් පිළිගැනීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ හරියට වචන වරද්දන්න නැතුව උච්චාරණය කරලා ඒ වාක්‍ය નિවරදිව කියන්නට ඕන. ඒ කීමෙන් තමයි පැවිද්දාගේ සාමණේර පැවිද්දාගේ පැවිද්ද පිහිට එහෙමයි. ඉතින් ඒ නිසා එහෙම බලනකොට අපට මේ නිවැරදි අවබෝධයක් මේ වාක්‍ය නිවැරදිව උච්චාරණය කිරීමත් කියන දෙකම වඩා වැදගත් වෙනවා. ඒක නැවත නැවත කරන්න ඕන දෙයක් නෙමේ. ජීවිතේටම එක දවසක් අපි එහි පිහිටියත් ඒක මුළු මරණයටපත් වෙනකන් ලෞකිකව ඒ ජීවිතයට ප්‍රමාණවත් වෙනවා. එහෙමයි. එහෙමයි. අපේ ස්වාමීන් වහන්සේ අපිට ඊටමත් සරල ආකාරයෙන් වටහලා දුන්නා, පහදලා දුන්නා මේ සරණ සීලය සහ තෙරුවන් සරණ යාම සම්බන්ධව. ඉතින් කාල වේලාව හරස් වීම නිසා අදට අපිට ඔබගේ නිවසෙන් සමුගන්නට සිද්ධ වෙනවා. නැවතත් අපි මේ වගේම හරවත් වැඩසටහනකින් සුපුරුදු වේලාවටම ඔබගේ නිවසට පැමිණෙන බලාපොරොත්තු වෙනුයි අපි අද සමුගන්නේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අප්‍රමාණ පින් සිද්ධ වෙනවා. අප කෙරෙහි අනුකම්පාවෙන් අද දිනේ සියස මැදිරි පරිශ්‍රයට වැඩම කරලා මේ අපිට ලබා දුන්නා වූ ධර්මදායකත්වය ඒ අපිට ලබා දුන්නා වූ අනුශාසකත්වය පිළිබඳව ඔබ වහන්සේට අපි ප්‍රාර්ථනා කරනවා මේ ජනිත වූ කුසල බලයෙන් ඔබ වහන්සේ කරගෙන යනු ලබන ශාසනික ක්‍රියාව තව තවත් ශක්තිමත් ආකාරයෙන් ඔබ වහන්සේට ඉෂ්ට සිද්ධ කරගන්නට හේතු වාසනා වේවා කියලා. ඒ වගේම අපි ප්‍රාර්ථනා කරනවා සිය සමාද ජාලේ අපේ ගරු සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට මේ ගෙන යනු ලබන සාසනික සමාජීය වැඩසටහන් වැඩ කටයුතු තවත් ශක්තිමත් ආකාරයෙන් සිදු කරගෙන යන්නට මේ කුසල බලය හේතු වාසනා වේවා කියලා. ඒ වගේම සුපින්වත් ඔබ සියලු දෙනාටම අපි මේ පින් අනුමෝදන් කරනවා. ඔබගේ ප්‍රාර්ථනීය සියලුම ඉෂ්ට සිද්ධයන් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. අවසන ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිර්වාණ සුවයම සාක්ෂාත් කරගනිත්වා කියලා. අපි නැවතත් සුපුරුදු විදිහටම අලුත් වැඩසටහනකින් ඔබගේ නිවසට පැමිණෙන බලාපොරොත්තුෙන් අපි ඔබගේ නිවසෙන් සමුගන්නවා. එතෙක් ඔබට සම්මා සම්බුදු සරණයි.